ඉතින් අපි පොදුවේ ගත්තොත් නැත්නම් දල වශයෙන් ගත්තොත් ඒ ධම්මදින රහත්මිනි වාසයෙන් ඒ විචාක පාසකතුමා ආර්ය චතුරාර්ය සත්‍ය පිළිබඳ කරන විමසුමේ අවසානයේ දක්වන ඒ නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගය පිළිබඳව වැඩි දුර ප්‍රශ්න විචාරීමක් තමයි මෙතන කෙරෙන්නේ. එතනදී ඒ හතරෙනි ආර්ය සත්‍ය පිළිබඳව විශාක පාස්කතුමා අහනවා ආර්යවෙනි මොකද්ද මේ ආර්යතාංගික ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියලා. එතකොට කම්මදීකතිනාංශේ සහත් පිරිනාංශේ සඳහන් කරලා තියෙනවා මේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි සම්මාදිට්ඨිය පටන් අරගෙන සම්මා සමාධිය ඉවර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා. ඉතින් අපි මේක ප්‍රස්තුත කරගත්ත පසුගිය වාසති කීපයේදී දවසේ මාතෘකාව වශයෙන් පසුගිය වාර දෙකේම අපි සම්මා වායාම කියන නැත්නම් වීර්ය වශයෙන් දක්වන චෛතසිකය ශක්ති ප්‍රමාණය විස්තර කරගත්තා. ඒකෙදිත් අපි උත්සාහ කළේ මේ කෙනෙක් භාවනා මාර්ගේ වැඩෙනකොට මේ වීර්ය කියන ධර්මය දුක්ඛ සත්‍යයට හේතු වෙන විපරිණාමය පෙරලෙන බව වෙනස් වෙන සුළු බව එක ඒක විදියකට නොතිබෙන බව දැක ගැනීම සඳහා මෙහෙවන අතර ඒ විපරිණාමයේ දකින වීර්ය චෛතසිකයත් යෝගාවචරය දිනු වෙන දිනු වෙන විපරිණාමයටපත් වෙනවා. ඒ සමේක හරි මේ දැනගෙන ගියේ නැත්තම් මේ බලන ධර්මතාවයේ විපරිණාමය වෙන්නේ නැත්තම් මේ ධර්මතාවයේ බැලීමට පාවිච්චි කරන චෛතසිකය. වීර්ය චෛතසිකයේ විපරිණාම වෙන්නේ කියන්නේ ඇත්තටම කියනවා නම් දෙකම එකමයි. බාහිර ලෝකයේ යම් විපරිණාමයක් දකින්නොනම් ඒක චිත්තචෛසික ධර්මවලින් තමයි දකින්නේ විපරිණාම වෙනකොට ඇතුලේ ධර්මවලත් චිත්තචෛසිකවලත් විපරිණාම සිද්ධ වෙනවා ඉතින් ඒක හරි දාර්ශනිකයි ඥාන මීමන්සා නුවණට අහු වෙන දෙයක් නමුත් බැලූ කෙනාට නැත්නම් නිරීක්ෂකයාට මධ්‍යස්ථානයට වැටෙන්නේ තමන් බලන දේ වෙනස් වෙනවා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 ඒක හීන වලින් කෙරෙන්නේ. නමුත් සර්වචනාංශේ ඒ ඔක්කොම ඉස්සර පස්සට බලලා බලන්නට බලාගෙන ඉන්න දෙයක් දීලා ඒකේ විපරිණාමය බැලීම සඳහා ප්‍රයෝගයෙන් යොදවන අතර හොඳ ගැඹුරට යනකොට ඒ බලන හිතේ බලන චෛතසිකවල වෙන විදිහට කියන පෞරුෂත්වයේ පැහැදිලි වෙනසක් හැබැයි ඊටාම ක්‍රමිකව ඊටාම ලාවට හිතේ කාලයක් කරගෙන යනකොට ඔන්න බලනකොට ඒ චිත්තචෛසික ධර්ම වලත් මේ විශාල පෙරලි වගේක් සිදුවෙච්ච බව පේන්න තියෙනවා. සමහරකොට ඒකම අදාහ ගන්න බැරි පිස්සු වැටෙන එහෙම නැත්නම් පෞෂත්ව බිඳහැරෙන ධර්මයක් බාටපත් වෙනවා. එහෙම නෙවෙයි හොඳට මේ ਸਰවචනාංශික ධර්මයේ තියෙන විප්ලවීය සූපේ දන්න කෙනාට පේනවා ඇඟට නොදැනි වෙන්න ඕන වෙනස වෙලා තියෙනවා කියලා. ඉතින් මේක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 අපි ඔක්කොමලා ආධුනිකයෝ සාකච්ඡා කරනකොට ඕලම්පින් ඇවිල්ලා හිටියා අධ්‍යයනයක් සඳහා යාපු මාත්‍යෙක් කිව්වා නෑ සත්‍ය නෑ වෙනසෙන්නේ නෑ සත්‍ය දිගටම එක විදිහට පවතිනවා සත්‍ය කියනක චෛසික ධර්මයක් ඒක දිගට පවතිනවා ඒ නිසායි ඒ පදනමේ ඉඳගෙන අනිත් වෙනස්කම් බලන්න පුළුවන් කියන්නේ ඉතින් නමුත් මේ සාකච්ඡා සම්බන්ධ චානිතයගේ තිබුණා අපි මේ ගැන සලාබලිය යුතුයි කියන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 මාර්ගඥානයකට අරියත්වයට යනකොට ඒ පුද්ගලයා තුල මූල ධර්මානුකූලව හෝ එහෙම නැත්නම් මේ චර්ක විද්‍යාවට අන්වේ ඥාන ක්‍රමයට ණය විපස්සනාට හැටියට බලනකොට මොන වගේ වෙනස්කම් වෙනවද ඒක අපි කොච්චරක් දුරට අත්දැකලා තියනවද කොච්චරක් දුරට පිළිගන්න ලෑස්තිද කොච්චරක් දුරට ඒකට විප්ලවීය සාදර ගතියක් දක්වනවද කියන එකයි දවසේ ඇතුළත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ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 කතරගම දෙයන මොන හයක් තියෙනවා වගේ සතියේට මුණක් අටක් තියෙනවා. මේ අට එකින් එකට එකින් එකට yaadෙන පටිච්චසමුප්පන්න ක්‍රමයට කොට ගන්න පුළුවන්ද? නැත්නම් මේ අටම හරියට නිකන් ඉදිරියක හම්බෙන ප්‍රතිබිම්බයක් වගේ හුදු මූලික සත්‍ය නියෝජනයක්ද කියන එකයි මේ කතා කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ඒක විපරිණාමයක් එහෙම නැත්නම් එන්නේ එන්නේ එන්නේ තලතුණා වෙන ගතියක් වෙන බවට පේන තියෙනවා සර්වචනාංශගේ සතිපට්ඨාන සංයුත්තේ සූත්‍රයක සඳහන් වෙනවා මහණී යම් කිසි නවක භික්ෂුවක් සාසනයට ඇතුල් වෙච්ච ගමන් ඒ කෙනාට කියලා දිය යුතු දේ සතිපට්ඨාන කියලා කියලා දිය යුතුයි. ආධුනිකයන්ට දෙන්න ඕනේ සතිපට්ඨාන. ඊට පස්සේ කියලා තියෙනවා යම් ආකාරයක අචිරපබ්බචිතා නවක පැවිදි වෙලා ආසන්නේ ඉනව නවක කෙනාටත් සතිපට්ඨාන කියලා දෙනවා. ඊට පස්සේ තියලා තියෙනවා මධ්‍යම කෙනා. සෑහෙන කාලයක් ඉඳලා වත් පිළිවෙත් ඉගෙනගෙන පදන් වෙච්ච කෙනාට සතිපට්ඨාන කියලා දෙන්නේ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා සම්පූර්ණයෙන්ම තෙරුණාංශ කෙනෙක් පාටපත් උනත් සතිපට්ඨාන කියලා දෙන්නේ. ඉතින් මේකෙන් හිතන්න පුළුවන් අර දැන් කාලේ කියන පසුබිම හැටියට බලනකොට භාවනා මධ්‍යස්ථානයකට අරණ්‍යයකට ආධුනිකෙක් ආවම යා නවකෙක් වුණත් මධ්‍යම කෙනෙක් වුණත් තේරව කෙනෙක් වුණත් සත්‍යපට්ඨාන දෙන්න කියන වගේ කතාවක් කියවෙනවා. ඒකත් බොරු නෙවෙයි. මොකද මොකක් දැන් වල සත්‍යපට්ඨාන කරන්නේ නැහැ. පැවිදිුණත් කරන්නේ නැහැ. ඒ නිසා යාට ආවම කොයි කෙනාටත් දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සත්‍යපට්ඨාන දැනන පටන් ගන්න භාවනා මධ්‍යස්ථානක ඉඳගෙන සත්‍යපට්ඨානය හඳුනාගත්ත කෙනාට සත්‍යපට්ඨානය කියලා අලුතෙන් කියලා දෙන්න දෙයක් තියෙනවා. දැන් මධ්‍ය මට්ටමට යනකම් සතිය වඩාන හිටියා සතිය ගැන එකට කටයුත්තක් තියෙනවා. ඊට පස්සේ ආනේ මම මෙච්චර කල් මේක දැනෙන්නේ නැහැ අදනේ දැනගත්තේ කියලා ඒක සතුටු වෙලා උනන්දු වෙලා ආය හොඳට භාවනා කරගෙන යනකොට සතිය මුදුන්පත් වෙගෙන එනකොට කියලා දී යුතු බණක් තියෙනවා. ඒ වෙනත් ඒ පුද්ගලයා ඇතුළත තමා වශයෙන් සාකච්ඡා කළ යුතු පැත්තක් තියෙනවා. අනේ ඒක අර අලුතෙන් භාවනා මධ්‍යස්ථාන ආපුණාවක ආද මජ්ක්‍ධිමයද තේරද කියනට වඩා මේක තමයි මම හිතන්නේ අපි නොනිසාක බැලිය යුත්තේ. ඒක නිසා සත්‍යපට්ඨානේ දන්නේම නැති. නැත්නම් සත්‍ය කියන එක දන්නේම නැති කෙනෙක් පැවිදි වේවා, උපවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා. ඇවිල්ලා දැනගත්තට පස්සේ එතන තියෙන සත්‍ය පිළිබඳ හඳුන්වා දීම ඉතින් ඒකදී සාමාන්‍යයෙන් දැන් කාලේ වචන වලින් අපි කියනවා වර්තමාන මොහොතට එළඹ සිටීම. එහෙම නැත්නම් අප්‍රමාදයය. එහෙම නැත්නම් කරන දෙයක් මුළු හදින්ම කරලා එහි සීගේ පැවැත්වීමය එළඹ සිටීමය ආදිවාසී වචනය සඳහන් කරනවා. නමුත් ඒ ඒවට සංකරණ අභින වචන. සමාධිවත් ත්‍රිපිටකයම ගත්තේ තමයි. අටුවාචාරින් වහන්සේලා එකට මේ සතිය හඳුනා දීමේදී සති චෛතසිකය අනිකුත් චෛතසිකයන්ගේ වෙන් කර දැක්වීම සඳහා මේක සතියේ ලක්ෂණ මේ වායේ රසය මේකේ පච්චපට්ඨානෙ මේ මේ පදට්ඨානෙ මේ මේ කියලා හඳුන්වා දීමේ සම්ප්‍රදාන වල රාමුවක් තියෙනවා. ඒක ත්‍රිපිටකයේ කෙලිම සඳහන් වෙන එකක් නෙවෙයි. නමුත් ඒ ආධාරයෙන් සංග්‍රහ කරලද පසු කාලීන විස්තරයක් සතිය හඳුනාගන්නේ අපිලාපන ලක්ෂණේ වශයෙන්. අපිලාපන ලක්ෂණ සති. අපිලාපන ලක්ෂණේ දැනගන්න නම් අපිලාපන කියන්නේ පිලාපන කියන වචනේ විරුද්ධාර්ථය. විලාපන ලක්ෂණය අපි සිංහලට නගලා තියෙන පොළාපනින කියන අදහස. වතුරේ පොරපකැලක් දැම්මොත්, ලබු කබලක් දැම්මොත්, ඍජුවෝන් කැලක් දැම්මොත් ඒක වතුර උඩ රැල්ලත් එක පොළාපයි. වතුරට වැඩි මිලෙක් දෙයක්, කරත් අඩු දෙයක්, බුරුල් දෙයක්, සහැළු දෙයක් දැම්මොත් පොළාපයි. මේ තමයි සතිය නැති හිතේ හැටි. හිත අරමුණ මත නිකන් ඔය තරන්දි තරන්දි තියෙන මිලක කවදාකවත්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 මේකට තව ලස්සන වචන පාවිච්චි කරනවා අන්‍ය විහිිත නොවි කියලා කියනවා. අන්‍ය විහිිත නොවේනයි කියලා කියන්නේ පාඩම උගන්වනකොට වටපිට බලනවා අතපය හොල්ලෝලා ඉන්නවා එක එක දේවල් කරනවා. එහෙම නොවි එලපසිටිසියේ දෝතිම්ම මුළු හදින්ම අපි බණක් අහනකොට කියනවා හිත නමාගෙන කන් යොමාගෙන බණහනවා කිය. එහෙම නැත්නම් එක එක දේවල් කරමින් බණහනකොට කියනවා අන්‍ය වේද වෙලයි කියලා.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 තුවක්කුව තුවක්කුකාරයෙක් දක්ෂකම තියෙන හදන මිනිහාගේ එකලස නෙවෙයි මනස හරියට ගත්ත ගමන් එල්ලෙට තියාගන්න පුළුවන් නම් එයා ඉතින් ටැගියම් වෙනවා මේ එල්ලෙදී මේ අසමෝෂ භාවයේදී සමත භාවනාදී පාවිච්චි කරන්නේ ටාගට් ලැල්ලක් විපස්සනාදී පාවිච්චි කරන්නේ පයින් පිම්මනේ සතා පණිදි තියන්නේ නිසා එතන එල්ලේ හරිම සෙල්ලක්කාරයි. ඒ මොකද අරමුණ කොයි අතට යයිද කියලා කියන්න බෑ. එනේ එනේ එනේ එකට එදේන තාලෙට මෙනෙහි කරනවා කියලා කියන්නේ වහින පිම්බට පිටියන් හදනවා වගේ. ඒක නිසා සමත කරපේ කරන ලේසියක් තියෙන අතුවක් වඳුරනවා එල්ල වෙච්ච ක්‍රියාවන් උඩේ දුවන බවත් උණ්ඩේට අවශ්‍ය ඉලට යෑමේ ශක්තියක් ස්වයන් සිද්ධව නැති බවත් එල්ල කරපු ක්‍රියාවන් තියෙන බවත් හොඳට තේරුම් ගත්තට පස්සේ අර සමත අසම්මෝෂ භාවය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 දහසකුත් ඒවල් Tamange අවධානය පිණිස කොච්ච ධම්මෙන් තියේදී අවශ්‍ය කරන අරමුණ විතරක් කිට්ටු කරලා ඇසුරු කරන්න පුළුවන් ඒ වශිය අවශ්‍ය විශේෂයට අභිමුඛ වෙන්න පුළුවන් වශිය අර ඉස්සලා තියෙන අසම්මෝස රසයත් එක්ක බොහොම සම්බන්ධයි. එහෙම නැත්නම් හිත පිස්සු වෙච්ච වතුරෙක් වගේ කොයි අරමුණෙන් කොයි අරමුණට පණියද දන්නේ වතුර කල්පනා කරලා නෙවෙයි පණිය. බැලුවා බලපු ගමන් පණියයි. අන්න ඒ වගේ හිත භාවිත හිත ආසතිමත් හිත අර උන්නට පයින් වේගය හිතා ගන්න බැරි තරම්. භන්තන චපලං චිත්තං යත්තකාමනිපාතිතං මේක බොහොම මේ චපල සැලෙන හිතක් තියෙනවා. කොතනද කාමේ තියෙන්නේ පැන්නා. ආයක මේ බලගටියක ඉන්නට පැන්නා. තමන්ට හානි වෙයිද මේක මේක යුද්ධයට ගරුද බයලජ්ජාට ගැලපෙනවද සදාචාරයට ගැල මොකක්වත් නැහැ.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 ඒ වගේ කරනවා කියන එක සාමාන්‍ය තෝකෝක වෙච්චට උඟා දිනුතා කියන කී වගේ තමයි සත්‍ය හොඳට පුරුදු පුහුණු කරගත්තට පස්සේ ඒ විෂයාභිමුඛ භාවයට ආවට පස්සේ කවුරු මොනේ තරම් දේවල් කතා කරත් අවුල් පාස දැම්ම යන්න ඕනේ තැනට බාලන චිතනක් තරම් වේගෙන යන්නේ මො බාල දෙනවා තෙමීට ළඟ මේක ඒකයි දිනු සතියක් නැත්නම් සත්‍ය තියෙන බාට Tamanට වැටෙන ගතියක් ඉතින් මේ මෙවැනි සත්‍යයක් සඳහා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 අනිවාර්යම කළ යුතුයි. එනිසා හඳුන්වා දීමේදී සත්‍යයට දෙන්නේ ඔය වගේ ඔය ලක්කන රත පච්චපට්ඨාන බදඨාන කියන කාරණා. ඒක ආධුනිකට හඳුලා දුන්න සමාජලාට මදාත් මට්ටම ඉහළ මට්ටම නියෝජනය කරන ඇති. නමුත් මේකවත් දැනගෙන සත්‍යයට බැසගත්තොත් ඒ යෝගාවචරය ඊට පස්සේ ගොඩාක් කරදර කාර්ය බහුල වගකීම් බහරවලදී තේරුම් ගන්නවා කියම කරන්න බෑ. ඒක සම්පූර්ණ අවුල්පාස වෙන්න නිසා අපි භාවනා මධ්‍යස්ථාන කියලා රූප බලන්නේ නැතුව, ශබ්ද අහන්නේ නැතුව, ගන්ධ නැතුව, රස නැතුව, පහස නොදී ඉබේ ස්වභාවයෙන් ආනපානතිය වගේ දෙක සතිය පිළිටවල කොඩා පුරුදු කරන්න ඕනේ. අර කවුරුත් නැත්නම් බයිසිකල් අපදින්න පුරුදු වෙලා කෙලින් කරගෙන යනවා වගේ. අන්නේම කරගත්තට පස්සේ ඒකට අපි සතර සතිපට්ඨාන සතිය කියලා කියනවා. ඉස්ලාමීක පටන් ගන්න කාර්යපසනායි. මම මේ ඇයි මේක ඉස්ලාම් පටන් ගන්න කායනුපස්සනා කියලා නැවත නැවතත් කියන්නේ මේ ਸਰවඥාන්සේ කායනුපස්සනාවට පටන් අරගන්නට අනුදට වදාරලා තියෙන්නේ අද තියෙන ගොඩක් භවනා ක්‍රම කායනුපස්සනාට කෙලිම වේදනානුපස්සනාව යනවා. තවෙව තියෙනවා ධම්ම චිත්තනුපස්සනාව හරය. තවෙව තියෙනවා ධම්මානුපස්සනාව හරය කියන්නේ ඒ තම තමන්ගේ ක්‍රම වැදගත්කම පෙන්වන කායනුපස්සනාව මොන්ටිසෝරි පන්ති. ඌව නෑ අපිට අපිට කෙලිම යන්න පුළුවන්. මේ මේ වයි කියලා. ඉතින් ඒක ඒ නිසා උගෝදෙනෙක් හිටනවා තමන් දක්ෂ නිසා තමන් ඥානවන්ත නිසා අපිට කෙලින්ම මේ අනික් අනුපස්සනාවට යන්න පුළුවන් කායන පස්සනාවක බොහොම බොළඳ වැඩක් කියලා. කෙසේ නමුත් යම් ආකාරයක පෙර කරන තුපින් ඇති භාවිත මනසක් ඇති කෙනාට ඇත්තට ඒක ඇත්ත හරියන්නත් ඉඩ තියෙනවා. ඔය හරියන්නේ නැහැ කියලා භාවනා ක්‍රමයක් අතාරින්න නැතුව සතිපට්ඨාන අතාරින්න නැතුව ආය කායනපසන පටන් ගත්තොත් හරියටත් පිට තියෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම කියනවා නොදන්නා කෙනෙක් වගේ නිහතමානීව කොතරින් කොතරම් දක්ෂකම් තිබුණත් අර කායනපසන පටන් ගන්න හැම පරියන්කෙම මෙහෙම පටන් ගන්න. ඒ පටන් ගන්නතර පස්සේ සතර සතිපට්ඨානේ කියනකොටමත් වේදනාවට පසනාවට චිත්තාන පසනාවට ධම්මාන පසනාවට යවෙනවා. නමුත් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මවල ඊ ගාවට තියෙන සති ඉන්ද්‍රිය ගැන කතා කරනකොට සති ඉන්ද්‍රිය කියලා කියන්නේ අපිට භාවනා ජීවිතය ශ්‍රද්ධාව නැති නිසා කැඩෙන අවස්ථාවක් තියෙනවා. වීර්ය නැතිව කුසිත වුණ නිසා කැඩෙන අවස්ථාවක් තියෙනවා. සමාධි නැතිව චිත්ත පීඩාව වෙලා කැඩෙන අවස්ථාවක් තියෙනවා. ප්‍රඥාව නැතිකම නිසා කැඩෙන අවස්ථාවක් තියෙනවා. මත්වීම් වංචනික ධර්ම ෂාටගති මායාවි ගති නිසා. අන්න ඒ වගේ වෙනකොට මේ සතිය ඉන්ද්‍රියක් කරගත්ත කෙනා ශ්‍රද්ධාව නැතුණා සතියමයි පාවිච්චි කරලා ශ්‍රද්ධාව කියන්නේ කොහොම තමයි මම කියන වෙලාවයි කරනවා කියලා නැති ශ්‍රද්ධාවට යට වෙලා නිකන් ඉන්නේ සතියම කස්කවාගෙන ඉන්ද්‍රිය ධර්මයක් අධිකාරී ශක්තියක් බලමුළුවක් සීනාංකයක් වඩපත් කරගෙන ශ්‍රද්ධාවෙන් අටනත් නැගිටින්න දානවා වීර්යනතු කුසිතකම් වර්ණත් ලැජ්ජාවටපත් නොවි නැවත නැවත ඒ එළඹ සිටීමේ කුසිතකම කුසිතකමට එළඹ සිටින වීරණ වීර්ය එළඹ සිටිනවා. ඊට සමාධිය නැති වුණාට වීර්ය සතිය තියෙන ඕනලාගේ සමාධිය හදා ගන්න පුළුවන් සමාධිය නැතිව නෙවෙයි ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ කියලා හිත වට ගන්න. ප්‍රඥාව නැති වුණත් නදන්න සතිය තිබුණත් හැදී. නිසා සතියෙම දරනවා. සතියෙම පිහිට ආදාරනවා. සතියෙම සමාදන් වෙනවා. එතකොට සතිය ඉන්ද්‍රියක් බාටපත් වෙනවා.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 වැඩ ගොඩක් තියෙනවා, පේනවා, අනික් මිනිස්සු දකිනවා. ආදිවාසී මේ සතිය ඉන්ද්‍රියක් වඩපත් වෙන්නේ නැහැ. ඒකෙදී පරදීන්ට අවස්ථාව වැඩි කියලා ඒ වගේ දේවල් ඔය අභියෝග නොකර බාරනක නිදී කරනවා. ඉතින් තා ජීවිතේදී හරියට චෝදනා කරනවා. මේ මේක කිය ගහනවා, මේ මේ දේවල් මයකට බලපෑම් කරනවා, පිළිසිතු නැහැ. ආදිවාසීන් හරියට චෝදනා කරනවා. මොකද ඒ සතියට අවශ්‍ය වාතාවරණේ පරීක්ෂණාකාර මට්ටමකින් බලාපොරොත්තු වෙන නිසා. එතකොට මේ සති ඉන්ද්‍රිය අවස්ථාවේදී යෝගාවචරය හොදාට සුද්ධ කරපු තුවාලයක් වගේ. වටමුකේ පාදපු තුවාලයක් වගේ. හරියට බුලන් වතුනත් ත්‍රිදිනමය.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 ඒක තැල්ලා පොඩි වෙන්න වගේ. තවානක තිබුණු පැල ටිකක් වගේ බොහෝ මෙලෙක් මෘදු ගති තියෙනවා. ඉතින් ඇත්තටම මේ සති ඉන්ද්‍රිය මට්ටමේ තමයි මේ භාවනා මධ්‍යස්ථානයක්. ඒ පරිසරය අවශ්‍ය කරනවා. මොකද ඒක ඒ වැඩිට අවශ්‍යයි. නමුත් ඒක නතර වෙන්න ඕනේ. ඒ නැත්නම් අපි එතන යහට දැඩි කරගන්න ඕනේ. ප්‍රතිශක්තිය වඩා ගන්න ඕනේ. ප්‍රත්‍යක්ෂය වඩනකොට සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙනවා. නැත්නම් සති බලයක් වඩපත් වීම තමයි ඒ සතිය ඊට වැඩිය බේරිච්ච අවස්ථාව කියන්නේ. එතනදී සතිය කියන එක කැඩෙන්න පුළුවන් බව පිළිගන්නවා. කැඩුණාට පස්සේ ඇති කරන්න පුළුවන් බව පිළිගන්නවා. කැඩීම ස්ථිරහානිය නොකරන බවත් නැවත පිහිටීම හැමදාම හිටින්න නැති එකක් බවත්. මෙන්න මේ විදිහට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 මේ සම්බන්ධයෙන් නම් අද කිසිම තැනක පොතක පතක ලියලා නැහැ. කිසිම තැනක බණක සාකච්ඡා වෙලක් නැහැ. ඒ වගේම කිසිම තැනක කියලා තුනට ඒ කියන දේ එහෙම පිළිගන්න කට්ටිය සූදානම්ුත් නැහැ. මොකද අර ඉන්ද්‍රිය සතියත් සත්පට්ඨා සතිය වෙච්චා ලොකු එකක් නිචේක හරියට අල්ලවදාගෙන ඒකටම අවශ්‍ය කරන පරිසර සකස් කරමින් විවිධාංගීකරණ වෙච්ච තත්ත්වයන්දී සතිය වඩනවා කියන එක කාලකණිකමක් විදියට අබැක්කයක් විදියට අවාසනාවන්ත දෙයක් විදියට කල්පනා කරනවා. මේක නිකන් මම මට අයිතිවාසිකමක් තියෙනවා මමත් යෝගාවචරයක් නම් මට මේ සතිය වඩන මට මේ පහසු ගන්න ටික ඕනේ. ඒ කියන්නේ සතිය ඉන්දිය මට්ටමේ තියාගෙන ඕනේ. ඒ ඒව කැඩෙනකොට හෙල්ලෙනකොට පෙරලෙනකොට අයිතිවාසිකම් සටන් කරනවා කියලා කියන්නේ සතිය බලයක් බවට සති බලයක් වඩපත් වෙන එකට අහලත් නැහැ, දැකලත් නැහැ. ඒක අභ්‍යන්තියක් විදිහට කාලකණිකමක් විදිහට අවාසනාවන්ත දෙයක් විදිහට බලන්න පටන් ගත්තොත් ඇත්තට මේ පුද්ගලයා අභෞතික සම්පන්න කාලකණ්ණි අවාසනාවන්ත පුද්ගලයෙක් වඩපත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි භයානකම දේ මනසේ ඉන්න පරිසරයත් උදත්තරපත් කරනවා. විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානයේ ඉන්න වැඩිමහල්ලෝ උගන්නන කෙනා මේ සතිය ඔය යටලෙල විතරක් පාඩිය විතරක් නම් කාලා තියෙන්නේ. ඒ පුද්ගලයාට අර බොහෝ දිනකේ නැත්නම් සතිය භාගට තියුණුච්ච භාගට සම්පිචාලයක් තියෙන කට්ටිය කතා වලට එකතු වෙනවා. පෙන්ලා දෙන්න දන්නේ නැහැ. මේ විශ්ව විවිධ විෂම තත්ත්වයන්ටදීත් පොහුණු වෙච්ච සතියට ඉන්න පුළුවන් කියන්නේ. නැත්නම් සතියෙන් කිසි සති බලයක් බාටපත් වෙන්න පුළුවන් කියන්නේ. නිසා සති බලයක් බාටපත් වීමේදී ඒකට සීයේ බලමහිමේ කියලා කියනවා. අන්න එතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බල කතාවේදී පරිසම්පද මාර්ගයේ බල කතාවේදී කියනවා පමාදේන කම්පතිටි සතු බලං කියලා අප්‍රමාද වීම සතිය තමයි නමුත් අනන්ත අප්‍රමාණ අප්‍රමාද වෙනකොට ප්‍රමාදය අපේ ඇතින් සිද්ධ වෙනවා කෑම කනකොට මතක නැතිනවා ඒ ප්‍රතිවීක්ෂා කරන්න මේ කෑම කන්නේ මොකටද කියලා කුටියකට කොට වෙනකොට මතක නැති වෙනවා සේනාසන ප්‍රතිවේක්ෂාව කරන්නේ. භික්ෂුන් වහන්සේ තමයි. සිවුර වළඳනකොට මතක නැති වෙනවා. ජීවර ප්‍රතිවේක්ෂා කරන්න. ඊළඟ පස්සේ ටිකක් වළඳන වෙලාව මතක නැති වෙනවා. ඒ ඒක ප්‍රතිවේක්ෂා කරන්න. ඒ නිසා මේ විනය පැත්තෙන් ගත්තත් අඩුපාඩුවක් වෙනවා. ධර්මයේ පැත්තෙන් ගත්තත් අඩුපාඩුවක් වෙනවා. ඒ නිසා සම්ප්‍රදාය කොච්චර මේක අපි වහලා ගත්තද කියලා කියනවනම් විඤ්ඤාචාරින් වහන්සේලා මේක පෙන්නලා කියනවා මෙහෙම හැමදාම වෙන සාතිර ප්‍රතිවේක්ෂාව කරලා කොහොම හරි දවසේ ණය ගවන්නේ. ඉතින් අතීත ප්‍රතිවේක්ෂාව අනිවාර්යයෙන්ම කළ යුත්තක් පාඩපත් කරලා තියෙන්නේ කවදාකවත් මේ සතියේ බලමයි මේ කියන එක. එහෙම නැත්නම් මේ ප්‍රමාදයට වැටීම හරහා ඉන්දිය සතිය බලයක් පාඩපත් කරන්න පුළුවන් බව කියන එකේ අපේ තිබුණ ඒ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 ඉතින් අනකොටම වම දකුණ කියලා කියාට රූප වල වල ඉන්නේ. ශබ්දා ඉන්නේ. අනේ එතකොට මේ හිතෙනවා මේ කකුල් දෙක යහගේ පුරුතට වැඩේ කරාට හිත තියෙන වෙන කොයිද මෙනේ කිරීම තියෙන වෙන කොයිද අන්න මේක දැනගත්ත ගමන් පරියන් සක්මණ යනකොට මේ හිත පිටි බව දැනගත්ත ගමන් ඒ යෝගාවචරයට සපෙලා උත්තරයක් දෙන්න පුළුවන් නම් මේ දැනගන්නවත් එක්කම හිත නැවත পায়ට යනවද? දැන් දැනගෙන අමෝරාවෙන් යනලා ආයේ වමේ දකුණ පිටවන්ට ඕනද කියන එක සොයා ගන්න සුළු ගමනේ භාවනා කරන්න හිත පිට ගියා කියලා පශ්චාත්තාපයට වැඩි වෙලා හිත ගන්න තරකයි. වෙලා ගන්න තරකයි. දැනගත්ත ගමන් හිත මූල කර්මත්තාන්ට එනවනම් ඒක පශ්චාත්තාප වේතු කාරණානේ සතුට වේතු කාරණා නිසා පශ්චාත්තාපේ පැත්තට දාලා හිත පිට යන එක හිතේ තියෙන සංඩාල ගතිය. ඔව් හිත පිට කියවා දැනගත්ත ගමන් ආපහු එනවනම් අරමුණට ඒක දිගුණ සතුට වේතු. මොකද පිට ගිය වෙලාවේදී පිට ගිය බව දන්න කමේ සතිය සතියේ ඉන්න වෙලාවේදී සතියේ තියෙන බව දැනගන්න සතියට වඩා බොහොම බලවත්. මම දැන් සතිය මම දකුණ කරගෙන ඉන්නකොට සතිය කියනවා බව දැනගන්න එක හොඳයි බලවත් තමයි. නමුත් මම මේකේ නෑ කියන එක දැනගන්න එක ඒක යෝගේ දෙගුණයක් තුනක් වගේ. ඒක හිතට දෙගුණයක් තුනක් ඉතාමත්ම නයිසර්ගික ශක්තියක්. ඒක හිතලා එන එකක් නෙවෙයි. එනිසා අහම්බෙකින් වගේ සිද්ධ වෙන්නේ. එනිසා යෝගාචර සලකලිමත් වෙන්න ඕනේ. හිත පිට යනකොට තමයි මේ කරණත් පුරන නිසා හිත පිට යන එක හොඳ නරකක් නෙවෙයි හොඳයි කියලා හිතේ. යට යන වෙලාව පවෙන එක ස්වභාවයෙන් වෙනවාද? එහෙම නැත්නම් ඒක හිතලා හමුරාවෙන් ගන්න ඕනද? ස්වභාවයෙන් වෙනවන. ඒක කොහෙන් වෙච්ච එකක්ද? අර කලින් වෙච්ච වැරදිම තමයි මත හිතගෙන වෙච්ච එකක් තමයි. මෙච්ච කල් ගියා. යනකොට කණින් ඇදගෙනත් දැම්ම. නමුත් ඒ නිසා යම් ප්‍රමාණයක දැන් බයලජ්ජාව පිටලා තියෙනවා. වම වම දකුණු දකුණු කියලා යනකොට සත්හනකොට රූපහනකොට මේක ගියුත්තක් නෙවෙයි කියලා හිතාපහු එනවනම් අන්නේ භමාව උණයි කියලා නැවත අප්‍රමාදී තත්ත්වයට පත්වෙච්ච කල වෙච්ච ප්‍රමාවට පශ්චාත්තාප වෙනවනම් අර අලුත් ලැබිච්ච අප්‍රමාදයක් කෙලසිච්ච තත්ත්වයකටපත් වෙනවා. හීන තත්ත්වයටපත් වෙනවා. අනිම නොවීම පිණිස මේ ලැබිච්ච අප්‍රමාදයේ අර කලින් වෙච්ච චිත්තක්ෂණ ප්‍රමාදයට ගැන නොසලකා මේකට සලකනවා කියන එක සත්පුරුෂකතියක් විදිහට වෙන්නේ. ඒක යෝනිසමනිස්කාරයක් නැත්නම් බොහොමත්ම නොනිසලකා බැලීමක් විප්ලවීය සලකා බැලීමක් විදිහට පේනවා. ඉතින් මෙන්න මෙතෙන් ගිය වෙලාවේ තමයි යෝගාවචරය සතිය තනියම හිට ගන්න පටන් ගන්න. සතිය තිබුණා සතුට වෙනවා සතිය නැතුණා සතුට වෙනවා. නැතු ඉඳලා අපවරමට එනකොට සතුට වෙනවා. මේක තමයි ඔය ඔය මේ සදාචාරී ඉක්මවාගෙන එහෙම නැත්නම් සදාචාරවාදීන්ට කවදාකවත් පන්නන්න බැරි. නමුත් විපස්සනා යෝගාවචරය ඉක්මවන තැන. සදාචාරවාදී හිතන වැරදුනත් ඒක පශ්චාත්තාප වෙන එක යුතුයකමක් අනේ මම මේක පශ්චාත්තාප වෙන්න ඕනේ කියලා අනුන්ගේ දෙයකට වැරද්ද සමාවක් දෙන්නෙත් නෑ තමන්ට සමාව දෙන්නෙත් නෑ ඒ නිසා හරිය කටකෝලක් හදාගන්න. ජීවිතේ යන කාටවත් යන්න දෙන්නෙත් නෑ. ඒ වංශකෙත් ඇඟේ ඉලිලා කියනවා ඔයාලා සතිය වැඩිලා සතිය නැතිලා කොහොමද සත්‍යමත් වෙන්න ඕන කියලා අනුමුත් හදන්න හදනවා. මොන් සතිය පිළිබඳව සති බලය දන්නේ කන දන්නවා. මේ සති ඉන්දියේ ඉඳලා බලය ළඟට යනකොට එන්නේ මේ ඉච්ඡා බංගත්‍ය ඇති වෙනවා. පශ්චාත්තාව සිද්ධ වෙනවා. අප්‍රමාද සිද්ධ වෙනවා. අසත්‍යමත් දේවල් සිද්ධ වෙනවා. ඒ හැම දෙයක් පිළිබඳව පශ්චාත්තාව වෙන්න ගත්තොත් වෙන්න ගත්තොත් මම මුස්පේන්තු. තුමංගලයි අබත්‍රායි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 නමුත් ඒක සතිය පිළිහිටවලක් නැති. ඒ වගේම තමන්ගේ කියන අත්දැකීම් ටිකක් නැති. අත්දැකීම් කියන එක මම අදහස් කරන අත්තරදි කියන එකමයි. වරදගත්තෙත් නැති කෙනෙකුට අසරණයි අනන්තයි. ඒ වගේම තමයි මේ අත්තරදි ඉන්නේ කාට මේ බන නැහැ වුණා නම් ඒත් අසරණයි ඒත් අනන්තයි. ඒ නිසා මේක කියන්න පුළුවන් සතිය මැද කියලා. මේක කියන්න පුළුවන් මේ ලාමක ආධුනික සතිය ඉඳලා මැද මට්ටමේ සතිය කියලා කියන්නේ සෑහෙන වැරදි ප්‍රමාණයක් කරලා ඒත් අත නැර මේ බුදුබණේ මේකටත් බණක් ඇති. බුදුබණේ මේකටත් උපක්‍රමයක් ඇති. දැන් සතිය අතුරකට උපක්‍රම මේකට හරියන්නේ නැහැ මේක තන වඩන උපක්‍රමය කියලා කොයි වෙලාවකරි මේ දෙක එකතු වෙච්ච ගමන් ඒත් සතිය නිකන් කෙල්ලෙක් ලොකු වුණා වාගේ වැඩි වියපත් වීමක් කරනවා බබා හම්බ වෙන වෙලාව නෙමෙයි. දැන් හම්බෙච්ච බබා වැඩි මියපත් වීමක් කරනවා. කොල්ලන්ගෙත් වෙනවා ඔක සාමාන්‍ය කොල්ලෝ. ඒකට මම කොට හලු මඟුල් ගන්නෑ. නිකම්ම නිකන් ලොකු වෙනවා. කෙල්ලන්ගේ ලොකු වෙන මහ ලොකු දෙයක්. ඒ වගේ තමයි සතියත් ලොකු වෙන තැන. එහෙම නැත්නම් ලිංගික පරිණත භාවයට එන තැන තමයි ඉන්දිය මට්ටමක ඉඳලා බල මට්ටමට යනකොට එතනදී ධර්මයේ විශාල කැපිපෙන වෙනසක් වෙනවා. ඒ කැපිපෙන වෙනස තමයි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 second hand. දෙවෙනි මේ සතියෙන් හම්බෙන එක පළවෙනි පන්තියේම ඍජු අත්දැකීම. මේක හරියට කියනවා නම් ඔය මානසික අසහනයකටපත් වෙලා අපි යනවා උපදේශනයක් හොයන්න. උපදේශන ලෙසෙල්ලන්නේ පැයකට විතර උපදේශනයක් ගන්න හොඳ ගානක් යවන්න. ඉගියාර වාසේ මේ මිනිස්සයා අපිට කතා කරන්න ඇරලා ඇරලා ඇරලා ඇරලා ඇරලා විවේකීව ඉබේ කතා කරතන්ට ආවට පස්සේ මේ මූලේ හොයාගන්න. මේ පොඩි කාලේ වෙච්ච මොකක් හරි අභීතිකාවක් නැත්නම් පෙරාත්මක ගිනාප එක. පටේට මානසික විද්‍යාව පෙරාත්මක කතාවක් නෑ. මේ ආත්ම බීජිකාව බයන්නේ ඒක ඇසුරු කරන්න දෙනවා යාට. නැවත නැවතත් එතෙන් යනකොට ඒ ලෙඩේ හේතු වාලේ ඒ ඒ ඔඩු දෝපේක මතු කර දැමීමෙන් සනීපෙන සනීපුණට පස්සේ මනසට ඒ රෝගේ සුව වෙනවා. ඒ කියන්නේ රෝග ලක්ෂණය යටිපහුවෙච්ච දේ ඉස්මතු වෙන්න දෙන එකයි කරන්නේ. ඒක සාමාන්‍ය සભ્ય සමාජයේ කරන්න බෑ. නිසා ඒ උපදේශන දෙනකොට ආරක්ෂක කාමරයකට ගිහිල්ලා තොරතුරු හෙලි කරන්න නැති වෙන්න දෙන්න කිවිසගෙන වෘත්තිමේ වශයෙන් මම මේ සේවයට කරනකොට මට මෙච්චර ගෙවන්න ඕන අන්න එහෙම කියලා කිවිසුමක් කරත වෙන්නේ. නමුත් ඒ වමාරපුවාම එනිතක් කරපස්සේ ඉබේම සුවි. එතකොට එවැනි සුවවීමක් සඳහා උපදේශක වරය කළ යුත්තේ මොකක්ද කියන එක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 ඉතින් මේක 1.18 දී ඕ 19 දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එතන 1.19 කට අවුරුදු 100ට කිට්ටු වෙනවා. ඊටතන හොඳම උපදේශකෙක් වෙන්න නම් කතා කරන එක නිසින්ද කතා කරන්න ඉඩ දීලා. කියන්නේ බාධාවකින් තොරව සભ્યත්වයට යට කරන්න නැතුව ශික්ෂණයකට යට කරන්න නැතුව දෝරේ ගලන්න හරි. අර නිදහසේ ටික හෙලි වෙන්න දෙනවා නිකන් හීනක් දකිනකොට වගේ. ඒකල අසන්න පූර්ණ අහගෙන ඉන්නේ බීරෙක් වගේ හැදෙන්නේ. අර මනුස්සයාට ඔක්කොම බැලලා තියෙනවා. මොනවද මේ කතා කරන්නේ? බීරෙක් වගේ අහුම්කම් දෙනවා කියලා කියන්නේ ප්‍රොෆෙෂනල් එක. වෘත්තියමේ වැඩක්ද? කරන්න පුළුවන් දෙයක්ද? මේක මේ නිකන් කටතාවට කියන කතාවක්, ලස්සන වෙන්න ලියපු කතාවක් කියලා සියලුම අර අදහස ප්‍රතික්ෂේප කරා. ගෝ කාලයකට පස්සේ තුන්වෙනි પરම්පරාවට ආපු එරික් ෆ්‍රොම් අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතාව සුද්ධ කරලා කිව්වා මේ වලට පුදුමාකාර විපස්සනාවක් තිබිලා තියෙනවා නැත්තම් මේක තව කියන්න බෑ කියන. නමුත් අවුරුදු 60 ගණන් ගියා ඒ කීප එක නැවත මේ උපදේශණයට රාජකාරී මට්ටමින් අතුල් කරන්නේ ඒක විශිෂ්ට ඥානයක් බව තේරුම් ගන්නට අවුරුදු 60 ගණන් ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව මොකද උනේ? සිග්මන්ඩ් මේ එරික් ෆ්‍රොම් ඉස්ලාම් සෙන් බුද්ධා වෙනකට. එයා තමයි ඉස්ලාම් බටහිර මේ මානසික විද්‍යාඥයෙක් විදිහට මේ මයින්ඩ්ෆුල්නස් එක නැත්නම් සතිය ඉගෙන ගත්තේ. එයා බලනකොට බුදුහාමුදුර පැහැදිලිවම කියලා තියෙනවා. ඇත්තත් යන්තික් වගේ හිටපන්. කංගට පිටෙක් වගේ හිටපන් කියන එක. ඒ දෙක සම්බන්ධ වෙනවා ඊට වැඩි එයා එයා ඒක ඉච්චනම මතු කරලත් දෙන්නේ එයා පෙන්නලා දීලා දෙන්න හදපුගෙන් මට කියනකොට තේරෙන්නේ සත්‍ය වටිනකොට තමන්ම තමයි. උපදේශනයක් තමන්ම තමයි ලෙඩ සත්‍ය තමයි බේද. හිතට උහි නන්නත්තර වෙන්න දෙන්න ඕන. ඕනි හිතවිල්ල හිටපන්. ඕනි කුණු කන්දලක බලයන්. ඕනි වේදනාවක් පිටපන්. එචා අර වුණා කළා දාපයි. ඒකට කමන්නේ. හැබැයි ඒ වෙනකොට ඉන්ද්‍රිය මට්ටම දැනගෙන එයාට ඒ ඒ සීමාවට යnderලා බලනවා මේ මේ හරකා යන්නේ කොයි කොල් කොල් ගහ කන්නද? කොයි කෙල් ගහ කන්නද කියලා. බලනකොට තේරෙනවා බලහන් ඉන්න සතිය දැන් බලන්නේ කෙලෙස් හද කරන්න ඕ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 එයාට මේ අර අම්මා සද්ද කරනකම් මේ Taman මේ ඇස්බල්මේ පිට කියපව එයා දන්නේ උඩ පැන පැන රට රට ඉන්නේ. ආන්නේ වෙලාවේ වැසි එක හැකින් දනකොට කන ගමන් එක හැකින් තටිය දිහා බලන ඉඳලා සීමා වික්මනට ඒ සද්ද කරනකොට ආපහු එන්න වගේ අර පිට ගියේ හිත හරියට ආපහු එනවා වැසිත් නෑ සද්දෙත් නෑ. මේකෙදී සතුට වෙන්න පුළුවන් මිනිස්සයා ඒ සතුට ලබන්නේ වැසි කිලියද ගඳ කිලියද කියලා කිසි වෙනසක් නැහැ. සෙනගේ ඉන්න තැනදීද නැත්තම් පරියන්ක භාවනාදි කියලා වෙනසකුත් නැහැ. භාවනාවට හිත යොදලා ඉන්න වෙලාවකට නැති කියලා වෙනසකුත් නැහැ. ඕන වෙලාවක ඒ බල සතිය වාටපත් වුණාට පස්සේ තමයි තේරෙනවා ඒ හිත නන්නත්තර වෙන්නේ ඌට ඌට හිත වෙලාවට. නන්නත්තර වෙච්ච හිත ඇතුළට එන්නේ ඌට හිතිච්ච දාලට. ඇතුළට එන හිත බුද්ධ පාක්ෂිකයි පිට යන හිත මාර පාක්ෂිකයි. බුදුහාමුදුර කියන්නේ මාරපාක්ෂික හිතට කනගාටු වෙන එක තමයි භයානක මාරපාක්ෂික දේ. මාරපාක්ෂික හිතට කනගාටු නොවීම තමයි බුද්ධ පාක්ෂික දේ. ඒක තමයි කියන්නේ පමාදේන කම්පටිච්ච සති බලං කියලා. එදාට යෝගාචරය තමන්ම බුදු වුණා වගේ සියලු ශක්තියින් තමන් තුළ තියෙන බවත් මේ දේවල් වලට පශ්චාත්තාප වීම තමයි කෙලස් කියන්නේ. ඒක ආවඩන්න තමයි අපි මේ කිට්ටුවන්තයෝ ඉන්නේ අපට. මූණට ඇල්ලලා පෙන්න ඔබට අරක වැරදුනා මේක වැරදුනා මේක වැරදුනා කියලා පෙන්න. ඒක සත්‍යමත් පුද්ගලයා කියන හොඳයි. ඒක පෙන්නන එක නම් හොඳයි. පෙන්නුවාට පේන්නේ නැති කෙනෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. කියන්න හැදුවට නෑ වුණා වගේ ඉන්න එකයි තියෙන්නේ. මොකද තමන්ව වග වෙලා තියෙන්නේ සතියේට. කොහොමද මොන જાති කරවත් එන්නේ උදේ ඉඳලා හැදලා ගන්න සතිය පාස් කරන්න බෑනේ. ඒ පැවැත්වුවත් අල්ලපු ගෙදර මිනිහට හරියන්නේ නැහැ. වැරදි දකින්න කාට වැරදිම දෙන්නේ ඒ නිසා කියන කටට හේම කියන්න ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. නෑ වුණා වගේ ඉඳගෙන බලන්න ඕනේ. අර ස්වභාවයෙන්ම හිතපො පිට ඵලයන්. ස්වභාවයෙන්ම වරින් එනේ කරන සතුටට පටන් ගන්නතර පස්සේ යෝගාවචරය මේ දුක දුකේ තියෙන මිහිරියා. එතන මේක හරියම පශ්චාත්තාප කරන තරම් නොවන තමන්ගේ මෙතෙක් කරපු සීලතර තරම් නොවන දෙයක්.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 ඇතුළට එන්න වගේම පිට යන එකත් නයිසර්ගික දෙයක් බව තේරුම් ගන්න. වෙන විදිහට කියනවා නම් සතියත් පෙරලෙන සොනක. සතියත් විපරිණාම. වේදනාවට ලක් වෙනවා. ඉතින් මම එහෙව් එක මේක හරියට කෝච්චි පිල්ල කෝච්චි යනවා වගේ එහෙම යන්න බෑ. ඊට පුළුවන් කෝච්චි පිල්ල පානිනවා. ඒසොර බස් එකක් පෙන්නනට වැඩි අපක්. පස්සේ පොඩ්ඩක් පාරේ ඉහළ ගියම ගන්නවා කියන කෝච්චි පිළවන්නත් තියම හරියට. ඒ වගේ මේ සතියේ මේ කාරණා දැනගත්තට පස්සේ මේ මනුස්සයා මේ ගැඹුරු විපස්සනාවක හිටියට පුදුම මෛත්‍රියක් එන්න පටන් ගන්නවා. ඇයි මේ මිනිසුන්ට වරදින්නේ? ඇයි Tamanට වරදින්නේ? අනේ Tamanට වැරදිච්චාම මේකට දඩුවක් කරන පශ්චාත්තාප වුණොත් තව අනාගත චිත්තක්ෂණ රාශියක් ආభాෂණය වෙනවා කාලකන්ණි වෙනවා සතිය පිටව ගන්න බෑ. ඒ නිසා වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියලා තමයි නැවත අලුත් හිතක් ඇති කර ගන්නවන. මනුෂ්‍ය මරලා ඉපදුනා වගේ සම්පූර්ණ ජීවිතය සලකා බලන්න පුළුවන්. ඒ වගේම අනුන්ගේ වැරද්දක් දකපුවා මේ මනුෂයා කියනවා නම් වැරද්දක් මගේ තුනක් කියලා හොඳට අහුම්කන් දින වන්නේ තුඹෝයි වැඩේ කෙරුවට මම හිතනවා මටත් ওই දේ තමයි. දැන් මම වැරදි කළා නෑ අර මනුෂයා කියන වෙලාව විතරයි. ඒකට පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. ඒ වගේම කාටවක කල්යතු කියන්න බෑ මේ සතිය පිටාන්ට වල 100ක් හරිද නැත්තම් මෙහෙන්න එපා ඒ තියෙනකොට Tamanට බෑ කියලා. එචා කාටවක නිසි දාන්න යන්නේ නැහැ හැබැයි ඒ කියන දේ පෙන්ලා දෙන දේ වෙන කෙනෙකුට වඩා කොහොම හිත රජිනා තාලෙට ධර්මානුකූලව කරුණාවෙන්මයිකින් කියලා දෙනවා. මේකට කියන්න පුළුවන් මේ සතිය පිළිබඳව මඳහත්ක් කියන.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 ඒ නිසා වැරද්ද වැරද්ද වශයෙන් දකින්න එක ප්‍රතිකර්මයට වැඩි ඉක්මන් යුතුයි. ජීවිතෙන් කියන බල වැරද්ද වැරද්ද වශයෙන් දකින්න එක හේදකම වශයෙන් උත්. එනෝ කලෙත් කිරීම වේදකම වශයෙන් උත් ගත්තොත් වේදකමට වැඩි හේදකම ලොකුයි. මේක තමයි බුද්ධ ධර්මයේ ප්‍රධානම තේමාව. තේමාව මේක තමයි අද මනුෂ්‍යට අමතක වෙලා තියෙන්නේ. මම හිතකම පැත්තක දාලා ඉන්ෂුරන්ස් කම්පැනි ලල්ලි දාලා තියන ලෙඩ වෙච්චාම වේදකම් කරන්නේ. ඉන්ෂුරන්ස් කම්පැනි හරදාලි ටික අරගෙන උන්ට ලෙඩ අදිනවා. වැඩිම ඉන්ෂුරන්ස් කම්පැනි කරන්නේ මෙච්චරයි. මොනවාරි කමකින් මිනිසුන්ට ලෙඩක් ඇති කියලා දාන මොනවාරි අනිශ්චිතතාවයක් ඇති වෙන ඉතින් මිනිස්සු වැඩි වැඩියෙන් ඉන්ෂුරන්ස් දානවා. දැන් පරිපතර දැක්කනේ අපි එහෙම නොයි කියලා ඉවරයි වැඩේ කියලා බලන බලනකොට කරලා තියෙන්නේ මේකට. ඒ කිසි කෙනෙකුට අහු වෙන්නේ නැහැ බුදු දනත කියනවා ඔක්කොටම හපන් ලෙඩ වෙලා බෙහෙත් වෙනවා කියන එක කවදාවත් කරන්න බෑ. ලෙඩ නොවීම පිණිස කරන්න තියෙන්නේ මොකද්ද? ලිඩේ හොඳට සාතර වෙලා ලිඩේ මොකද්ද කියලා බලන්න. දුවන කියලා පොලිමේ පළවෙනි නම්බරේ ගන්න එක නෙවෙයි වැඩි. ලිඩේ මොකද්ද කියලා බැලුවොත් ඕක තේරුම් ගන්න නැතුව ලිඩේ ගැන දන්නේ නැතුව ડોක්ටර මොනවද තේරුම් ගන්නේ? මේ ලිඩේ වෙලා මේ විංචිතේ කාට තේරෙන්නේ නැහැ ලිඩේ මොකද්ද කියන්නේ. ඌිටනවා අර ECG මැෂින් එකේ මේක අල්ලන්න පුළුවන්. EEG මැෂින් එකෙන් අල්ලන්න පුළුවන්. MRI එකෙන් අල්ලන්න පුළුවන්. ෆන්ක්ෂනල් MRI අල්ලන්න මේ සේරම යකඩ.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 ඉදාට ගෙදර එන්නේ මණිකක් හම්බුණා. අපි අම්බෝ අද තමයි මෙච්චර කල් එකවත් හම්බුන්නේ නැහැ report එකේ හොඳ දෙයක්. අද නම් ලෙඩක් හම්බුණා. පරිශන කරලා බලලා තියෙනවා ECG 99 මේක කවදාකවත් ලෙඩක් නැහැ. හැබැයි ECG නොගන්න තැනක් නැහැ. හැම දවසෙම ගන්න මොකද කොම්පැනිට යන්න ඕන. ඊට පස්සේ අර ෆයිල් එක ලොකු උනාට පස්සේ අපි දෙනවා අපිත් හොඳ සෞඛ්‍ය ගැන ගන්න. කය ගැන හොඳට උනන්දු නවීන වන්නේ කට්ටිය කියලා තක తీරුයි. තක తీරුයි. ඒක අපි කහුරනවා. ලෙඩේ මොකද්ද කියලා Tamanට තේරෙන්නේ නැත්නම් කාටවත් තේරෙන්නේ නැහැ. ඒක පිළිබඳව කතා කරන්න යන්න එපා. ඉතින්ලා භාවනා කරනකොට භාවනා කරලා බලන දේ කියන්න බැහැ නේද? තියෙන ලෙඩේ මොකද්ද කියලා Tamanට දන්නේ නැත්නම් ඒක දොස්තරට තේරෙන්නේ කියලා. ඔයිටත් වැඩිය මේ යථාභූත ඥානෙ අනිත් පැත්තක් තියෙන කන පිටක් තියෙනවා. ආටිකල් කියලා හිටිය ලංකාවේ හොඳ දොස්තර කෙනෙක්. එයා හොඳම දක්ෂයා මේ ඔපරේෂන් යාකියොතන කිසිම සංඝයා වහන්සේ නමකට තමන්ගේ තියෙන ලෙඩේ කියලා තේරෙන්නේ නැහැ. ඒක 100%ක් සත්‍යයි. මොකද භික්ෂු ආට්‍යයට අදවත් කැමති නැහැ දොස්තර කෙනෙක් කියන්නේ. දොස්තර ගියාම දොස්තර පටිච්චසමුප්පාදය උගන්වනවා. දොස්තරට සතුටට සත්‍ය උගන්වන්න හදනවා මේ මොකද ආම්තුර ලෙඩේ. ඒකනේ මහත්ය බාන කොච්චර අනිත්‍යදනේ කොච්චර අසුබදනේ කියලා දොස්තරට අර මනසට වෙලා නැහැ. ඊමණට යනවා යන්නේ. එකම වෛද්‍යවරයෙකුට බාහන කරින්න බෑ. භාවනා කරන හදයක් යන යක්කොන්න අංගය. වෙන්නේ මොකද ආහන පාන කරන මොකද වෙන්නේ? ඉතින් බලන්න මොකද වෙන්නේ කියන්නේ කියන්නේ ඒක නෑ. මට ෂෝක් එකකට පටිච්චම පදේ තේරුණා කියන්නේ. මට බුදු පිළිමක් දැක්කයි කියන්නේ. ජේතවනාරාමේ දැක්කයි කියන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ මෙතන? අන්තිම බලන එක හනුව ගැන කියන්නේ නැත්නම් කුරා මොනව කරන්නේ? උඩ තියෙන්නේ අනවය හරිබල්ලා කියන එකයි. උඩ තේරෙන්නේ නැත්නම් මේ ඩගෙන දකින්න කියන්න ඕනේ කියලා ඕනම ප්‍රශ්නයක් තියෙන පාවනා ලෝකේ. එචා සතියේ මේ මධ්‍යම මට්ටම කියලා මේක කිව්වට මේකේ ජීවිතේ විශාල වෙනසක්. විශාල නැවත ඉපදීමක්. නැවත නැවත සලකා බැලීමක් සිද්ධ වෙනවා. අන්න ඒක දැකපු දවසේ නිවන් ඕනේ නැහැ. ඉනේන සංසිද්ධියේදී මේ දෙදකම මොකද්ද මෙතකම මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඉන්සදාවචනාචෝය මේ ඉති උත්තර පාළිය සඳහන් කරලා තියෙනවා ද්වේමේ විකවේ පරියායන තථාගතෝ ධම්මං දේශේති තථාගත තථාගත ද්වේමේ විකවේ පරියායන ධම්මං තථාගතෝ ධම්මං දේශේති මහණේ දාතු තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ දෙතරයි එක තමයි අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඩම ධම්ම දේශනා අච්ඡං අච්ඡතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒုတိ ය ධර්ම දේශනා කියලා තියෙනවා. මහනි වැරද්ද වැරද්ද වශයෙන් දක්වුව. ඒක බුදුහාමරගේ පළවෙනි මොහොත ඉස්සලා තියෙන මේ ධර්මයේ ඊට පස්සේ වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඒයින් වෙන්වීමට ඒයින් නිබ්බිදාවන් ලබා ගැනීමට විරංජනය වීමට කටයුතු කරනවා. අපිට වෙලා තියෙන වැරද්ද වැරද්ද දකින්න හදිසි. ඒකට ඉස්පාසු නැහැ. ඉක්මනට බෙදගමු කොහෙද? එතන හිතනවා මේ වෙදකම දන්නේ කරාට මගේ ලෙඩේ තේරෙනවා කියලා. කවදාකවත් ලෙඩයි වෙදයි නම් හම්බ වෙන්නේ අපි ඉදාසරීට අකිස්තන්දරි දොස්තර මාර්ටි ඩෙවලොප්මන්ට් චෙක් මයිදාන පින් බෙචාලා කියලා කියන්නේ. ඉතින් හැම්බිසාවෙන් ගියාම මිනිහා කායම් හොති හද හට්ටියක් හදාගෙන එනකොටම වක් කරනවා දෙනවා. ඇයි ඔක්කොම හැම්බිසාව ගමට හැම්බිසාව ඉතින් ඒ නිසා අපිට තියෙන අපේ ගෙදර තියෙන 10 දෙනෙක් විතර අම්මා දාන්නවා හතර පහ දෙනෙකුට එම්බෙරෙච්චාම හතර පහක් ඇදෙනකන් අම්මා අපිව අඬ ගන්න යන්නේ නැහැ. අඬ ගන්න කියලා ගෝලිම එලිපත්ත බහිනකොටම නම ගම වයස ලෙඩේ තුන් දින යනකොට උපදේ. ඊගා එකන එලිපත්ත ළඟට යනකොට අහන නම ගම වයස ලෙඩේ ජරෙම්බිසා කියනකොට තුන්න දෙනවා. බෙහෙත් ගන්න වක් කරන එකට බෙහෙත් දිලා යනවා. ඉතින් අම්මා ඉස්ලාම් ඉගෙන දොස්තර මහත්තයෝ ලිලේ මොකද්ද කියලා දැනන තමයි ආවේ ඔබ ඔයා ගාට ඔබට පරීක්ෂා කරලා බලන්න කියලා. එතකොට තමයි ලෙඩාතිය කරන්නේ. ඒකයි ලෙඩාතිය බලන්නේ නැහැ. නම කම වයස එච්චරයි කියලා කරන්නේ. ඉතින් බිල් කරපු ගම තුන්ඩු දෙනවා තුන්ඩු දීපු ගමන් බෙහෙත් පක් කරන එක නම් බෙහෙත් ටික දෙනවා යනවා. කවදාකවත් ලෙඩාවට හම්බ වෙන්නේ ස්පෙෂලිස්ට්ලාට එච්චරවත් නෑ මොකද මෙයාට විනාඩි 5ක් ගියොත් ඊගා තුන්ඩු වෙන එක කරාගේ රුපියල් 200ක් ගොඩ හම්බෙනවනේ. මෙයාට වැඩි විස්තර කතා කරොත් එහෙම පොතේ ආය පොතක් දෙනවා. පොතේ බැලුවට ටට්ටක් ගාලා ඊගා තුන්ඩුලිය කියනකොට හරි හරි හරි නැසක හිතගෙන ඉන්නේ. යාව තාත් පරිසියන්. අයියෝ. අර දොස්තර මාත් එක්කනේ මාත් කියලා දිනවා මේ සංගවන්තර කල්ලි ගන්නයි. ඉතින් එයා කියලා තියෙනවා. එයා කියලා තියෙනවා. තුන්ඩුවක් ගන්න නැතුව ඉන්නේ කියලා මම ගන්න. ඉතින් තුන්ඩුවක් ගත්තාම වෙන්නේ මොකද්ද? තුන්ඩු ගන්න රුපියල් 200ක් ගන්න. දොස්තර රුපියල් 1500 කට කොහොමද කියව ගන්න කියනවා කියලා. ඊට පස්සේ අතෙන් දුන්නා පස්සේ දොස්තර ලියනවාගේ මගේ ගාන කපන්නේ. මගේ ගාන කපුවාම ඉස්පිතාලේ රුපියල් 200 තියාගෙන ඒතුළු ගාන රිෆන්ඩ් කරනවා. ඉතින් රහන ගාන නැනේ කරා කියලා තමයි දොස්තර මාත කොහොමද තුන්ඩු අරගෙන ආවත් නැතුව ආවත් තල්ලි ගන්න නැහැ නේ. දවසේ තේරෙන්නේ මට ලෙඩ 25 දෙනයි ඉන්නේ. ඔය වෙනස තුන්ඩුවක් දාන්න නැතුව ආනම මට තුන්ඩු 25ක් හම්බ වෙනවා. දැන් ඔය ආපු නිසා තුන්ඩුවක් නැති වෙනවා මට. නිසා තුන්ඩුවක් නැතුව ඉන්න. පොඩි මම බාර ගන්නවා. ඒකට එයාට ලෙඩ 25 දෙනේ කොහොමද කවුන්ටරෙන් හම්බ වෙනවා. අද හාමුදුරුවෝ තුන්ඩුවක් අතර පස්සේ කවුන්ටරෙන් හම්බ වෙන්නේ 24නේ. අය අරකට රිවන් කරන්න යනවා. ඔන්න රෝග නිర్ణය. ඊගෙන භාවනා කරන කාලේ විතරක් ඉඩක් ආවට පස්සේ හොඳට පොතක් අරගෙන කොලයක් අල්ලගෙන කැක්කුම තියෙන කොහෙද පිපුරුම තියෙන කොහෙද මොකද වෙලා තියෙන්නේ කියලා. කොච්චරම දරන්න බැරිද කියලා පොඩ්ඩක් බලන්න. නැටි වුණත් එන්නේ මෑණිකනේ. මේක මැරෙන්න නෙවෙයි ලෙඩේ එනකොටම ස්පෙෂලිස්ට් රෙකෝඩ් කරලා රිපෝට් කරලා ඉවරයි. පළවෙනි තුන්ඩු අරන් ඉවරයි. ඊළ බේත් අරගෙන යනවා. ගේන්නෙම ඉසේකක් වුණා. තිබුණට වැඩි ලෙඩේ. මේ සතිය කියන එකේ මේ සති බලය තැන්න ගියාට පස්සේ තේරෙනවා අපේ ළඩවල වලට දෙකකම් කරලා සංයෝග කරන්න පුළුවන් දෙවන්නේක් හිටියනම් ඒ සරුවච්චන් වහන්සේ. උන්වහන්සේ කියලා තියෙනවා උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ. තුම්මේ කිච්ඡං ආතප්පන් අක්ඛාතාරෝ තථාගතෝ මෙන්න බලට පාර පෙන්නලා තියලා තියෙනවා කල යුත්තේ උඹලා කරපල්ලා කියන වෙනුවට කී කරලා තියෙනවා කියලා කියෙද්දී අපි හිතනවා මේ රෝග නැති කරන්න දුක නැති කරන්න මේ කපුවට පුළුවන් වෙයි දොස්තරට පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේ දේශපාලනඥයන්ට පුළුවන් වෙයි, ආර්ථික විශේෂඥයන්ට පුළුවන් වෙයි. සත්‍ය පිළිබඳ දන්නවනම්, සත්‍ය මට්ටමටවත් දිගට මැදටවත් කිය කෙනෙක් ඉන්නවනම් පුළුවන් තරම් තමකට තමන් දාන්න. තමන් ගැන සද්ධාාවක් ඇති කරන තමන්ගේ සීලය පුළුවන් තරම් දැඩි කරගන්නවා. හැකිතාක් දුරට සත්‍යමත් වෙන්න උත්සාහ කරන එක දැනගන්නවා. මේකට ඥාන කියන්නේ ඥානි කියලා කියන්නේ ස්වයං සිද්ධ දෙයක්. ස්වයං සන්තුෂ්ත දෙයක්.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 හැබැයි මේ ටික අහලා නැත්නම් මේකට ක්‍රියාත්මක කළා නැත්නම් ඉතින් සතිය ඒ ඒ පණරේ ලබන්නේ නැහැ. පණරේ ලැබෙන්නේ නැත්නම් කීයක් හදලා පණරේ තිබ්බ නැතු වගේ එනිසා ඒක වෙනම ශිල්පයක්. එනිසා අද දවසේ වෙලාව ගත වෙලා තියෙන නිසා මම මෙතන ධර්ම දේශනාව මතක් කරනවා. අපි බලමු මේ හදාගත්ත පදනම මත මේ සතිය වැඩෙනකොට කෙලපැමිනකොට සත්‍ය කියන චෛසිකේ මොනවාද ඇති වෙන වෙනස්කම් ඒ වගේම ලෝක පුද්ගලයාගේ රුචර්චකම් වල පෞෂත්වය කියන වෙනස්කම් කොච්චරක් අපි අත්දකලා තියෙනවද අපි කොච්චරක් අත්දකින්න ඇත්තටම ලෑස්තිද එහෙමනම් ඒ ඒක සතිය අංගයක් බවට සම්මා සතිය බවට පත් වෙනවා ඒ සඳහා ඉන්නේ තමන් දේවල් වලින් ස්වාධීනලා තමන් පිළිබඳ ලොකු බරසාරකමක් ධෛර්යයක් ඇති කර ගන්නවා නිවැරදි බරසාරකමකට ධෛර්යයක තමයි අද ධර්මයක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතන නැත කරනවා සිට දිනාටම සනසිමුදා වේවා